නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ සක්කෝ කියන දක්ෂකම අපගේ තපස් ජීවිතයේ ගුණයක් ලෙස වඩා ගන්න කොහොමද සක්කෝ කියන ගුණය අපගේ සෝතාපන්න භාවයට එහෙම නැත්නම් සම්මා දිට්ඨියට උපකාර කරගන්නේ කොහොමද කියන කාරණාව තමයි අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. සක්කෝ කියන ගුණය කතා කරනකොට අපට තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු එක සූත්‍රයක් මතක් වෙනවා ඒක තමයි කරණීය මෙත්ත සූත්‍රයේ පළවෙනි ගාථාව. සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානී කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. සියලුම තථාගතයන් වහන්සේලා මේ සෝතාපන්න භාවයට එහෙම නැත්නම් සම්මා දිට්ඨියට මේ සක්කෝ ගුණය විශාල උපකාරකයක් වශයෙන් සලකනවා. සක්කෝ කියලා කියන්නේ දක්ෂකම. දක්ෂයෙක් විය යුතුයි. එහෙනම් මේ දක්ෂකම කියන මේ සක්කෝ ගුණය තථාගතයන් වහන්සේලා මේ තරම් වටිනාකමකින් යුක්තව දේශනා කරනු ලබන්නේ. කමඨාණක් වශයෙන් දෙනු ලබන්නේ කුමක් හේතු නිසාද කියලා බලනකොට කම්මැලියාට නිවන් දකින්න බෑ. අලසයාට සසරෙන් එතර වෙන්න බෑ. ප්‍රමාද වෙන්නාට මේ ලෝකේ කවදාවත් සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ. එනම් මේ අපමාදෝ අමත පදම් පමාදෝ මච්චුනෝ පදම් කියලා භාග්‍යතුන් වහන්සේ මේ ධම්මපදයක එක ගාතාවක දේශනා කරලා තිනවා. මොකද්ද මේ අප්‍රමාදව වැඩ කරන්නට ඕනේ නිවනට නිවීම පිණිස එන මේ අලසකම කියන එකට භාග්‍යතුන් වහන්සේ වචනයක් කියන මේ තීන මිද්දේ නිරෝධ කරන්න ඕනේ. තීන මිද්දේ තිබුණාම යා සෝතාපන්න වෙන්නේ නැහැ. එහෙම නැත්නම් සම්මා දිට්ඨියටපත් වෙන්නේ නැහැ. එනනම් මේ දක්ෂකම කියන එක අපගේ ජීවිතයත් එක්ක අපේ ගුණධර්මත් එක්ක පාරමිතා එක්ක සම්බන්ධ වෙච්ච විශේෂ ගුණධර්මයක්. අපි මේ දක්ෂකම කියන එක පිළිබඳව සාමාන්‍ය ජීවිතවල සමාජවල අනන්ත අප්‍රමාණ අත්දැකීම් ලැබලා තියෙනවා. කොමක්ද දක්ෂකම? අවුරුදු 55 වෙනකම්ම වැඩ කරලා ටන්සන් යනකම්ම රස්සාව රැකගන්න අපි දක්ෂයෝ වෙනවා. කිසිම හේතුවක් නිසා වැඩිහිටියොත් එක්ක තර්ක කරන්න යන්නේ නිලධාරීන් එක ප්‍රශ්න ගැටලු ඇති කරගන්න රස්සාව යන විදියට ඔරබොරු වංචා කරගන්න අමනාපකම් ඇති කරගන්න එනම් බොහොම පරිස්සමෙන් ඒ රස්සාව අපි රැකගන්න දක්ෂ වෙනවා. ඒක ලෞකිකව පවතින එක දක්ෂකමක්. තවත් දක්ෂකමක් තියෙනවා අපට ලැබිච්ච පෙර මාගමෙම නැත්තම් අඹුවා අනන්ත අප්‍රමාණ ලෝභ දේශ මොහ කපටිකම් වලින් යුක්ත වෙන්න පුළුවන්. එයාගේ චරිතයේ নানা ප්‍රකාර අඩුපාඩු තියෙන්න පුළුවන් හැම දෙයක්ම දරාගෙන විඳගෙන ඒ හැම දෙයක් තුලින්ම ඉවසගෙන පෞල් ජීවිතේ රැකගෙන අවුරුදු 25 40ක් 50ක් කියලා ජීවත් වෙන්න අන්න ඒ දක්ෂකම අපිට අත්දැකීමෙන් තියෙනවා. සමහර වෙලාවට අපේ දරුවෝ අනන්ත අප්‍රමාණ අඩුපාඩු අපිට එකඟ නැ අපි යහපත් ලෙස කියන කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. හිතුවාකාරකමින් එයාගේ අනාගතය තීරණය කරනවා. හිතුවාකාරකමින් එයාගේ ජීවිතය ගොඩනගා ගන්නවා. කියන කිසිම දෙයක් ආන්නේ එයාට ඕන දේවල් කරන්නේ. ඒත් මගේ දරුවා මගේ දරුවා කියලා ඒ අඩුපාඩු අගයකම් හැම දෙයක්ම ඉවසගෙන අමතක කරගෙන නැවත නැවත එයාට අනුකම්පාවෙන් යාපත කරන්නේ නැද්ද? අපේ හිත රිදවපු අවස්ථා අනන්තයි. හැම දෙයක්ම අමතක කරලා සමාව දීලා මුළු හදවතින් එයාට එයාගේ යාපතට අනාගතයේ දියුණුවට අපි උදව් කරපු අවස්ථා නැද්ද? මෙන්න මේ දක්ෂකම අපට තියෙනවා. පෝසත් වෙන්න උදේ ඉඳලා රෑ වෙනකන් කල්පනා කරනවා. එහෙනම් කොහමද මම පෝසත් වෙන්නේ? කොහමද අම්බ කරන්නේ? අතිකාල පැය වැඩිපුර කරලා කොහමද මුදල් උපයන්නේ? ඒවා ආයෝජනය කරලා වැඩිපුර අම්බ කරන්නේ කොහමද? ඒවා ව්‍යාපාර කටයුතු වලට දාලා කොහමද වැඩිපුර ලාභ ගන්න කියලා පෝසත් වෙන්න වැහැයම් කිරීමේ දක්ෂකම අපට තිබුණා. අපි කොච්චර දක්ෂද කියලා කිව්වොත් අපි මේ ලෝකයේ ගොඩාක් කට්ටිය පරාජය කරගෙන විශාල වත්කම් ගණනාවක ටිමිකම් කියන දක්ෂයෝ වෙලා නැද්ද? තවත් අපි තුල අනන්ත අප්‍රමාණ දක්ෂකම් තියෙනවා. මම හොඳ වංශකාරයෙක්. මම ආවල් පෙළපතින් එන කෙනෙක් කියන ඒ වංශකාරයේ ඒ මාන්නේ නඩත්තු කරන්න අපට දක්ෂකමක් තිබුණා නේද? අනිත් අය එලා දකින්න නින්දාවෙන් දකින්න අපට දක්ෂකමක් තිබුණා නේද? දුප්පත් කට්ටිය බලබලා අපි ආක බලාගෙන යන්න නොසලකා අරින්න පීඨ නොවි ජීවත් වෙන්න අපට දක්ෂකමක් තිබුණා නේද? රාගයට මොනතරම් දක්ෂද කියලා කිව්වොත් ඒ රාගය සංසිඳවන්න මේ ලෝකයේ ඕනම එකක් කරනවා කියන දක්ෂකම අපට තිබුණා නේද? අතුරගෙන් පලිගන්න අපට ද්‍රෝහි වෙච්ච කට්ටිය, අපිව අසරණ කරපු කට්ටිය, අපට විශ්වාසයක් ඇති කරලා අපිව රවට්ටලා අපහසුතාවයට පත් කරපු කට්ටිය රිදවන්න, පලිගන්න, ඒගොල්ලන්ට මේ ලෝකේ හැම පැත්තින්ම වේදනා නිර්මාණය කරන්න අපි මොනතරම් දක්ෂ වුණාද? මේවට කියනවා අනාර්ය දක්ෂකම් කියලා. එහෙනම් අපි මේ සංසාරේ හැමදාම වඩලා තින්නේ පුරුදු පුහුණු කරලා තින්නේ අනාර්ය දක්ෂකම්. හැමදාම අපි දක්ෂ වුණා ඉපදෙන්න. හැමදාම අපි දක්ෂ වුණා නැවත දුක් විඳින්න. හැමදාම දක්ෂ වුණා අවිද්‍යාව වඩන්න. හැමදාම දක්ෂ වුණා ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස උරුම කරගන්න. එහෙනම් මේ දක්ෂකම් අනන්ත අප්‍රමාණ සංසාරේ වඩලා ඒ දක්ෂකම් හරියට වැඩුවයි කියන සාක්ෂියක් වශයෙන් අදත් ඉපදිලා අපි පෙනී සිටිනවා විවිධ නාම රූප වලින්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ සම්මා දක්ෂකම. ඒ සක්කෝ ගුණේ යම්කිසි කෙනෙක් වඩනවා නම් ඒකාන්ත වශයෙන්ම සම්මා දිට්ඨියටපත් වෙනවා. නයි ජාතු ගබ්බසේ යම් පුනරේ දිට්ඨීති කියනක තමයි මේ සක්කෝ කෙනකේ අවසාන කමඨාන. එහෙනම් මේ සක්කෝ වලින් පටන් ගන්න ගාතාව ඉවර වෙන්නේ නැවත ඉපදීමට කිසිම ගර්භාෂයකට ඉමිකම් කියන්නේ නැහැ කියන එක නම් එහෙනම් මේ සක්කෝ අයලා සම්මා එකක් නේද? ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස වලින් එතර කරවන කමඨාණක් නේද කුමක්ද මේ කියන සක්කෝ කියලා බලනකොට අපි මේ ලෝකය විරාගයෙන් දකින්න දක්ෂ වෙන්න ඕනේ අපි මේ ලෝකය අලෝභයෙන් දකින්න දක්ෂ වෙන්න ඕනේ අපි මේ ලෝකය අද්වේෂයෙන් දකින්න දක්ෂ වෙන්න ඕනේ. අපේ චරිතය නිතරම නියතමානිකමෙන් දකින්න දක්ෂ වෙන්න ඕනේ. අපේ චරිතය නිතරම මු르දුකමින් දකින්න දක්ෂ වෙන්න ඕනේ. අපේ චරිතය යටහත්පාත්කමින් දකින්න දක්ෂ වෙන්න ඕනේ. අපේ චරිතය නිතරම ඉවසීමෙන් දකින්න දක්ෂ වෙන්න ඕනේ. අපේ චරිතය නිතරම අනිත් අයට වඩා මේ වටිනාකමින් අඩු ඒ අල්පේච්ඡතාවයෙන් දකින්නට ඕනේ. අපේ චරිතය නිතරම සරණාගතෙක් වාගේ දකින්න දක්ෂ වෙන්න ඕනේ. අපේ චරිතය සීලයෙන් යුක්තව දකින්න දක්ෂ වෙන්න ඕනේ. අන්න මේ කියන සම්මා දිට්ඨිය තමයි භාග්‍යතුන් වහන්සේ මේ සක්කෝ ගුණය තුලින් අපිට අපිට දේශනා කරන්නේ. එහෙනම් අනන්ත අප්‍රමාණ අපි මේ සංසාරේ ඉපදිලා අනන්ත අප්‍රමාණ මේ ලෝකයේ දුක් විඳලා අපි මේ සක්කෝ කියන ගුණය අපි පාවිච්චි කරලා තින්නේ වැරදි ලෙස නේද? අපේ රාගය පිනවන්න අපි සුරූපීම ජනපද කල්යාණි හොයාගෙන ගියකින් අපි දක්ෂයෙකු නැද්ද? අම්මා තාත්තා අපට අනන්ත අප්‍රමාණ අවවාද කළා. අපට අනුශාසනා කළා දඬුවම් කළා අනේ පුතේ දුවේ මේක වැරදි මේක කරන්න එපා මේක මේක මේ විදිහට නෙමෙයි සිද්ධ වෙන්න ඕනේ එකකටවත් ඇවුම්කම් දෙන්නේ නැතුව ඉතුවක්කාරකමින් අපි කටයුතු කරලා අපි දක්ෂයෝ නැද්ද ඉතුවක්කාරකමින් අපි අතිදක්ෂයෝ මාන්නය ගත්තාම මාන්නෙන් අතිදක්ෂයෝ. උඩඟුකමෙන් ගත්තාම අතිදක්ෂයෝ. අපි දන්නවා දක්ෂයා පරාජය කරන කට්ටියට අපි කියන අතිදක්ෂයි කියලා. එහෙනම් අපි රාගයෙන් දක්ෂ වෙලා, ලෝභයෙන් දක්ෂ වෙලා, මෝහයෙන් දක්ෂ වෙලා, ద్వේෂයෙන් දක්ෂ වෙලා අනන්ත අප්‍රමාණ අනාර්ය මාර්ගයේ දක්ෂකම් වලින් පදක්කම් හිමි කරගෙන ඉන්නවා. අපේ දක්ෂකම් වලට තනතුරු දෙනවා නම් දයගිභෝග දෙනවා නම් රාගයට අපිට ලෝකඩ පදක්කමක් දෙන්න ඕනේ. අපේ තියෙන द्वේෂයට අපට රම් පදක්කම් දෙන්න ඕනේ. අපට තියෙන මේ ලෝභයට අපට තවත් ලෝකඩ පදක්කමක් දෙන්න ඕනේ. එහෙනම් අපි මේ අගුණ වලින්, අසත්පුරුෂ ගුණ වලින් පැවැත්මට අපිට ලෝකඩ පදක්කනොයි, රම් පදක්කමයි අනන්ත අප්‍රමාණ ඉමි කරගෙන නේද? එහෙනම් ඒ ආර්ය මාර්ගය තුල තථාගතයන් වහන්සේ කියන දේශනා කරන නිර්වාණ ධර්මයේ තුල අපට කිසිම පදක්කමක් නැහැ අඩුම තරමින් කියනවා නම් කියන්න එක ගුණයක්වත් නැහැ සේරම ටික අර පැත්තට ගිහිල්ලා අලෝභයෙන් රම්පදක්කම් ගත්තා නම් එයා ඒකාන්ත වශයෙන්ම අනාගාමි කියලා භාග්‍යතුන් වහන්සේ අභිනන්දන සූත්‍රයේ දේශනා කරනවා ලෝභය යම්කිසි කෙනෙක් නිරෝධ කරනවා නම් ඒකාන්ත වශයෙන්ම අනාගාමි වෙනවාට මං අප වෙනවයි කියලා තථාගතයන් වහන්සේ අපයක් ඉදිරිපත් කරනවා. අද්වේෂයෙන් අපි යම්කිසි ගුණයක් වැඩුවා නම් අන්න අද්වේෂය කියන දේ තුලින් අපි දක්ෂකම වැඩුවා නම් අද්වේෂයේ රම්පදක්කම අපට ඉමි වෙනවා නේද? මොකද්ද අද්වේෂය තුලින් ලැබෙන රම්පදකම ඒ සූත්‍රයේම දෙවනි ගාතාවෙන් කියනවා යම් කිසි කෙනෙක් අද්වේෂයේ වඩුවනම් ද්වේෂයේ ප්‍රවීණ කළා නම් ඒකාන්ත වශයෙන්ම අනාගාමි වෙනවට භාග්‍යතුන් වහන්සේ හැප වෙනවා මෝහය අමෝහය කරන්න අපි දක්ෂ වුණා ඒ දක්ෂකම අපි වැඩුවා අන්න ඒ දක්ෂකම කමට අපට රම්පදක්කමක් හම්බෙනවා. ඒකත් ඒ සූත්‍රයේ තියෙන ඊළඟ ගාතාව යම් කිසි කෙනෙක් මහණෙනි මේ ලෝකයේ මෝහය අමෝහය කළා නම් මෝහය ප්‍රවීණ කළා නම් අනාගාමි වෙනවාට තථාගතයන් වහන්සේ අප වෙනවයි කියලා දේශනාවේ තියෙනවා. එහෙනම් අපි රාගය ප්‍රවීණ කරලා විරාගය කරලා රම්පදකම් හිමි කරගත්තේ නැහැ. කීකරුකම වඩලා අපි ඒ කීකරුකම තුලින් ලෝකඩ පදක්කමක් ඉදි කරගත්තේ නැහැ. ඉවසීම කියන දේ තුලින් අපි කිසිම දෙයක් වඩලා නැහැ කියන එක මේ මෝත වෙනකොටත් කැළඹෙන ස්වභාවයෙන් අපට තේරෙන්නේ නැද්ද? පුංචි පුංචි අඩුපාඩු දකිනකොට අපගේ ඇඟ සම්පූර්ණ द्वේෂයෙන් මත් වෙනකොට අපිට තේරෙනව නේද? කන්තිය ගෑවිලාවත් නැහැ කියලා. අපි කියන මේ බේත බොන්න ඕනේ. ළඟ තිබුණා සුවඳට සනීප වෙනවා. කොඹගා යට නිදාගත්තාම ඔරිකුෂ්ඨ දද සනීප වෙනවා කියලා අහලා තියෙනවා නේද? එහෙනම් කන්ති පාරමිතාව ගෑවිලාවත් නැහැ. ඇයි ඇඟ වෙවුලනවා? අනුන්ගේ අඩුපාඩු දැක්කාම එහෙනම් අපේ දක්ෂකම කොමක්ද කියලා ගැඹුරෙන් විස්තර කරන්න අවශ්‍ය අපේ දක්ෂකම් කොමක්ද කියලා ඊටට හවංකව අපි දන්නවා. අපි මේ ලෝකේ මේ කරණීයමෙත් සූත්‍රයේ දේශනා කරන සෑම තථාගතයන් වහන්සේ නමක්ම සම්මාදිට්ඨියට දෙන කමඨාණේ තියෙන එක්තරා විශේෂ කමඨාන තමයි මේ දක්ෂකම කියන ගුණය සෑම තාපසයෙක් තුළ තියෙන්න ඕනේ ඒ දක්ෂකම අපි තුල නෑ එහෙනම් තීන මිද්දේ කියන අදක්ෂකම තිබුණා. ඒ නිසා හොඳට වළඳලා බුදියාවා. අකීකරුකීම කම කියන අදක්ෂකම තිබුණා. ඒ නිසා වැඩිහිට භික්ෂුන්ට කීකරුන්න උන්වහන්සේලාගේ උපසම්පදා වස්වලට අපි ගරු කළේ නැහැ. අපි අකීකරුකම තුළින් අපි ඉතුවක්කාරකමින් වැඩ කළා. ඒ නිසා අදක්ෂකමක් තමයි මේ ප්‍රගුණ වෙලා තියෙන්නේ. අපට ලැබිච්ච දස සීලයට පාතිමොක්ෂ සංවර සීලයට සේකියා 228ට අපි දක්ෂ වුණේ නැහැ රකින්න අපි අදක්ෂ වෙලා ඒ හැම සීලයක්ම කඩලා බිඳලා අපි අද දුක් සීලියෝ කියන අදස්සකමේ ඒ ඒ කියන තනතුර අපි හිමි කරගෙන නේද එහෙනම් ලෝකයේ හැමදාම අපි සිල් රකින්න දක්ෂ වෙන්න ඕනේ. හැබැයි සිල් කඩන්න දක්ෂ වෙලා තියෙනවා. එහෙනම් අදක්ෂකමේ අපි උපරිමයේ ගිහිල්ලා එහෙනම් මේ සෑම අවස්ථාවක් තුළම අපගේ ಗುಣවලින් බලනකොට අපි මේ දක්ෂකම නෙමෙයි වඩලා තින්නේ අදක්ෂකම හැම තැනම අපේ දුර්වලකම් නිවැරදි කරලා නැහැ. ඒ නිවැරදි දේ දුර්වලකම බවට පත් කරන්න අපි දක්ෂ වෙලා එහෙනම් අපේ මේ ಗುಣ වඩන ගමනේදී ඒ කාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ හත් අවුරුද්දෙන් මං රාත් වෙනවා මෙතන ඉඳලා මං අවුරුදු 7ක් වෙනකොට කොහොමරි මං රාත් වෙලා මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා එහෙනම් මේ මොහොතේ ඉඳලා සෝවන් සකු르දාගාමි අනාගාමි කියන පළවලට අදාළ ಗುಣ වඩනවා දුර්වලකම් හැම දෙයක්ම නිවැරදි කරනවා හැම තැනම තියෙන දුස්සීලය සීලවන්ත කරනවා තිසරණය මම තදින් උපාදානය කරගෙන භාග්‍ය භාග්‍යතුන් වහන්සේගේ සද්ධර්මය තදින් අල්ලාගෙන රාහත් වෙනකම් මේ මාර්ගයේ නිර්වාණ මාර්ගයේ වඩනවයි කියන මේ දක්ෂකම වඩන්නට ඕනේ. මේ දක්ෂකම වඩන භාවනා යෝගියා කල්පනා කරනවා මගේ මේ අදක්ෂකම තියන්නේ කොහෙද? පින්ඩ පාත යනකොට දාන බෙදෙන කාන්තාව රාගයෙන් දැක්කාම මේ ඇස්වල අදක්ෂකම තියනවා නේද? හෝ මේ සක්කෝ ගුණය නක්ටි සක්කෝ ගුණයක් නේද හදලා තින්නේ සක්කෝ ගුණයක් පේන තෙක් මානේ නෑ අතුරුදාන් වෙලා එහෙනම් අපි මේ ඇස් වලින් රාගයෙන් දකින හැම මොහොතෙම අපේ අදක්ෂකම දියුණු වෙනවා දක්ෂකම දුර්වල වෙලා ප්‍රවීණ වෙනවා ඇයි මේ භාවනා යෝගී තාපසවරුන්ට මේ අඩුව තේරෙන්නේ නැත්තේ මේ දුර්වලකම තේරෙන්නේ නැත්තේ පින්ඩ පාත යනකොට දානි පූජා වෙනකොට Taman කැමති දේවල් ලැබෙනවා. මිරිස් කන්න කැමති භික්ෂුවට ගොඩාක් සැර දේවල් ලැබෙනකොට අන්න ලෝභයට මත් වෙනවා නේද? කෝ අලෝභය කියන දක්ෂකම හතුරුදාන් වෙලා ලෝභය කියන තණ්හාව කියන කෑදරකම කියන අදක්ෂකමට දැන් අවුනා නේද? අන්න ඇස්සලින් අදක්ෂකම පුරුදු කරනවා. දක්ෂකම එන්න හෙන්න දුර්වල කරනවා සමහර අවස්ථාවලට සමහර ව්‍යංජන බලාපොරොත්තුෙන් යනවා සමහර ආහාර පාන බලාපොරොත්තුෙන් යනවා එදාට ඒක ලැබෙන්නේ තරහා යනවා හැමදාම රොටි ලැබෙනවා හැමදාම පාන් ලැබෙනවා බලන්න හද ලැබුන්නේ එහෙනම් කලින් භික්ෂුවා මේ ටික අරගෙන එකතු කරගෙන ගිහිල්ලා එහෙනම් මේ මිනිස්සු හදාපට දෙන්න දක්ෂ වුන්නේ නැහැ කියලා බැන බැන එන්නේ නැද්ද තියෙන ප්‍රශ්නය කුසගින්න නම් උත්තරය ඒකට අවශ්‍ය ආහාර නම් උත්තර දැනටමත් පාත්‍රයට ලැබිලා නේද කුමක් හෝ දෙකින් ඒ කුසගින්න නිවනවා නම් සෑයීමටපත් වෙන්න පුළුවන්කම තියෙනවා නේද අන්න ඒ ලද දෙයින් සන්තෝෂ වෙන ගුණේ නෑ ඒ දක්ෂකම වඩලා නෑ සන්තුෂ්ස කෝච සුබරෝච ලද දෙයින් සතුටු වෙනවා ලද දෙයින් සෑයීමටපත් වෙනවා ඒ ලද දෙයින් සෑම දෙයක්ම සුබවාදී ලෙස දකිනවා ඒ දක්ෂකම අපි අපි තුල නැහැ. අපි ඒක වඩලා නැහැ. තාපසයා තපස් ගුණ වඩලා නැහැ. තාම ඉසමුඩු කරලා තියෙනවා, සිවුර දාගෙන තියෙනවා. හැබැයි ඒ සිවුර ඇතුලේ ඉන්න ඒ තාපසයා නියම තපස් ගුණ වලින් පරිපූර්ණ වෙලා නැහැ. ඒ දක්ෂකම වඩලා නැහැ. එහෙනම් අපේ ජීවිත කාලය පුරාවටම අපි මේ දකින හැම තැනින්ම ලෝභ හැදෙනවා, ద్వේෂ හැදෙනවා, වෛර හැදෙනවා, ඒ වගේම රාගික දේවල් ඇති වෙනවා. මම නිතර නිතර තප්පරෙන් තප්පරයට නිර්වාණ මාර්ගයේ අදක්ෂ වෙනවා, දුර්වල වෙනවා. ඇයි මේ දුර්වලකම අපට තේරෙන්නේ නැත්තේ? එහෙනම් සෑම තාපසයෙක්ම තමන්ගේ තපස් ගුණ වඩනකොට නිර්වාණ මාර්ගයේ ගමන් කරනකොට තමන් ඒ ආර්ය මාර්ගය තුල යන ආර්ය ශ්‍රාවකයෙක් වශයෙන් මේ ගමන වඩනකොට හැම මොහොතෙම තමන් 100ෙන් වඩන්න ඕනේ මම මේ අදක්ෂ වෙමින් පවතිනවා පේන හැම නාම රූපයක් තුලින්ම මම අදක්ෂ වෙනවා ඒ හැම දේ තුලින්ම ලෝභය ද්වේෂය මොහේ රාගය වෛරය මාව වෙලාගෙන මාව අදක්ෂ කරමින් පවත්වනවා එහෙනම් සෑම සෙනයක් ගානේ අදක්ෂ වෙන ක්‍රමවේදයක් Taman තුල පවතිනවා මෙන්න මේ ධර්මතාවය දකින්නට ඕනේ එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ තුල අපි ගත කරන සෑම මොහොතක් තුළ Taman අදක්ෂ වෙනවා නම් මොකද්ද වැඩෙන්නේ ආර්ය මාර්ග නෙමේ අනාර්ය මාර්ගය අදක්ෂ කියලා කියන්නේ අවිද්‍යාව අසීය තීන මිද්දය. එහෙනම් මේ අදක්ෂදකම තුලින් අපි ප්‍රගුණ කරලා තියෙන අනාර්ය මාර්ගය ඇයි මේ තාපසවරුන්ගේ ප්‍රඥාවට මේ පුංචි දේ තේරෙන්නේ නැත්තේ? එහෙනම් අද ඉඳලා අපි තිසරණ සරණ යමු. අද ඉඳලා දක්ෂකම ප්‍රගුණ කරමු. මේ ඇස් වලින් කවදාවත් අදක්ෂකමක් නොවන විදියට අපි වග බලා ගනිමු. සෑම මොහොතෙම අපිට පේන නාම රූප වලින් අපි දිනු කරන්නට ඕනේ දක්ෂකම. අපේ දුර්වලකම් අපි නිවැරදි කරන්න ඕනේ, ශක්තිමත් කරන්නට ඕනේ. ඒක ධර්මයෙන්, ඒක වඩා වඩා ආර්ය මාර්ගයට අරව ගන්නට ඕනේ. අන්න මේ දක්ෂකම වඩන්නට ඕනේ. පේන හැම තැනක්ම දැන් සිහිය පවත්වන්න මේ තප්පරේ ඉඳලා මේ කමඨාන වඩන්න කුමක්ද කමඨාන? පේන කිසිම දෙයක් පිළින් මම අදක්ෂ වෙන්න හැම දෙයක්ම නිවනට ගැලපෙන විදිහට දකින්න මම දක්ෂ වෙනවා සම්මා දිට්ඨිය කියන දක්ෂ උස්සකම වඩන්නට ඕනේ. ඒක තමයි මේ සක්කෝ ගුණය. ඇයෙන හැම මොහොත තුළම ඇයෙන දේවල් තුලින් අපට තරහා ගියේ නැද්ද? රාගික දේවල් ඇයෙනකොට අපේ ඇඟ රාගෙ මත් වෙලා දැවෙන්නේ නැද්ද? එහෙනම් තෘෂ්ණාව අඹාගෙන මේ කය යන්නේ නැද්ද? ඒ හැම මොහොතෙම අදක්ෂ වුණා කියලා දකින්න දක්ෂ වුණේ නැත්තේ ඇයි? අපේ දුර්වලකම් අඩුපාඩු අනන්ත අප්‍රමාණ අපි මේ රාගයට අදක්ෂ වෙනවා. ඇයි මේ රාගය ඇයෙනකොට අපේ දක්ෂකම ඊළා වුණා නේද? අපේ දක්ෂකම දුර්වලලා අදක්ෂ වුණා නේද? එහෙනම් අපට ඇයෙන වචන වලින් අපි තරහා වෙලා අපි දබර වෙන්න තරම් අදක්ෂ වෙන්නේ නැද්ද? ඇයෙන දේ තුලින් වෛරය උපාදානය කරගෙන අදක්ෂ වෙන්නේ නැද්ද? පරිගැනීමට අපි මුලා වෙලා ඒ පරිගැනීමේ අදහසෙන් අපි අදක්ෂ වෙලා නැද්ද? හැයෙන වචන වලින් මම අදක්ෂ වෙනවා. ඇයි මේ කාරණාව අපි තාම තේරු නොගන්නේ? ඇයෙනවා නෙමෙයි ඇසෙනවා නෙමෙයි ඒ හැම මොහොතක් ගානේ මම අදක්ෂ වෙනවා මේ පරම ශක්තිය තේරුම් ගන්න මම තාම දක්ෂ නෑනේ එහෙනම් හදේ ඉඳලා සම්මා වලින් අපි හාන්නට ඕනේ. සම්මා ස්රෝතය අපි වඩන්නට ඕනේ. ඒ දක්ෂකම අපි වඩන්නට ඕනේ. හැයෙන හැම දෙයක්ම නිවනට ගැලපෙන විදියට ආන්න දක්ෂ වෙන්නට ඕනේ. ඇයෙන සෑම දෙයක් තුලින්ම කැළඹෙන්නේ නැතුව අලෝභ අධ්වේ සමෝග විරාග වලින් අපි හසා ගන්නට සවන් දෙන්නට දක්ෂ වෙන්නට ඕනේ. ඒ දක්ෂකම අපේ ශබ්දයෙන් අපි වඩන්නට ඕනේ. එයා ආර්ය ශ්‍රාවකයා, එයා තථාගතයන් වහන්සේගේ බුද්ධානුභාවයෙන් ඉපදිච්ච තිසරණේ සරණ යන උත්තමයා සම්මාව ප්‍රගුණ කරන සම්මා දිට්ඨියේ වැඩ කරන ආර්ය තාපසයා කියලා අපට කියන්න පුළුවන්. එහෙනම් මෙච්චර කාලයක් ඇයෙන දේවල් තුලින් කම්පා වුණා නම් ඇයෙන දේවල් තුලින් කලබල වුණා නම් ඇයෙන තරමක් ඇයිච්ච දේවල් වලින් අපි තුල වැඩිලා තින්නේ අදක්ෂකමක් නම් අපි තිසරණ සරණ ගිහිල්ලා නැහැ අපි ආර්ය මාර්ගයේ ගිහිල්ලා නැහැ අපි නොමග ගිහින් තියෙනවා මිත්‍යා දෘෂ්ටිය වඩලා තියෙනවා අනාර්ය මාර්ගයේ ගමන් කරලා තියෙනවා අවංකවම මේක තේරුම් ගන්න හැයෙන හැම තැනම අදක්ෂකම වැඩුණා පේන හැම තැනම අදක්ෂකම වැඩුණා සම්මාව නැතුව මිත්‍යාව වැඩුණා මෙන්න මේ අදක්ෂකම නිවැරදි කරගන්න මෙච්චර කාලයක් වඩලා තින්නේ මේක අද ඉඳලවත් නිවැරදි දේ වඩන්න අද ඉඳලවත් හරි දේ තේරුම් අරගෙන මේ තප්පරේ ඉඳලා නිවැරදි දෙස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා අද හිඳලා නිවැරදි ලෙස තිසරණ සරණ යන්න තථාගතයන් වහන්සේගේ එවණැල්ලෙන් ඈත් වෙන්න එපා භාග්‍යතුන් වහන්සේගේ අඩිපාරේ ගමන් කරන්න උන්වහන්සේගේ සද්ධර්මයේ සෙවණැල්ලේ පීඨ පතන්න අද හිඳලා නිවැරදි නිර්වාණයට ගමන් කරන්න අද අපි දැනගත්තා මෙච්චර කාලයක් මම නිවන් දකින්නවා නිවන් දකින්නවා කියලා නිවැරදි දෙයට නෙමෙට ගිහිල්ලා තියෙන්නේ තාම ගින් තින්නේ පැවැත්මට ජාතිය ජරාව භවය උරුම කරගන්නයි මම වඩලා තියෙන්නේ. එහෙනම් පේන තරමක් මම පෙනිලා තියෙන්නේ. ඒ සෑම දෙයක් තුළම අදක්ෂකමක් නේද? මාරයට මම පාර දීලා නැහැ. මාරයට ඊලා වෙලා එම නැත්තම් මාරයට හවු වෙලා හැම තැනම මං අදක්ෂ වෙලා මම මේ දකින දේවල් තුළින් පෙර භවයේ මගේ මෑණියෝ මන් දැකලා නැහැ. පෙර භවයේ මගේ සහෝදරිය මන් දැකලා නැහැ. පෙර භවයේ මගේ දරුවා දැකලා නැහැ. අනේ මේ කය ලැබෙනවා නම් කාමයේ පිනවන්න. අනේ මේ කය අපට පැයකට දෙයකට ලැබෙනවා නම් තෘෂ්ණාව පිනවන්න. මේ කය අසුරු කරන්න ලැබෙනවා නම් කතාබහ කරන්න ලැබෙනවා නම් දායකාවක් වශයෙන් ගනුදෙනු කරන්න ලැබෙනවා නම් මේ වගේ අල්ප සිටිවිලි වලින් තෘෂ්ණා සිටිවිලි වලින් අදක්ෂ වෙච්ච එක නේද අපිට උනේ එහෙනම් මෙච්චර කාලයක් අපි යම් යම් වින්දනයන් ලැබුවා ධිට්ඨිය තුලින් හැම දෙයක් තුළින්ම තෘෂ්ණාව පිනෙව්වා හැම දෙයක් තුළින්ම අනාර්ය දෙයක් වැඩුවා දැන් දැනගන්න මේ ඇස තුළින් වඩලා තින්නේ දක්ෂකම නෙමේ අදක්ෂකම ජීවිත කාලෙම සක්කෝ ගුණය අපේ අදක්ෂ ගුණයක් ලෙසින් වැඩුවා හැම තැනම දුර්වලකම් මෙච්චර කාලයක් ඇහිච්ච ශබ්ද වලින් අපේ අදක්ෂකම නේද වැඩුණේ අසුවලාමට බැන්නා අසුවලාමට නිඳා කළා ගුරුවරයා දෙන්නේ අවවාදයක් ඒකත් මට නිඳා කළා මිනිස්සු ඉදිරියේ අපහාස කළා සහෝදර සංඝයා ඉදිරියේ මගේ ආත්ම ගරුත්වය නැති කළා කියලා ඒ විදිහට වැරදි ලෙස ශ්‍රවණය කරලා කමඨානත් ලෝභයෙන් ද්වේෂයෙන් අපි අරගෙන වෛරයෙන් අරගෙන අපි අදක්ෂකම නෙමෙයිද අපි ප්‍රගුණ කළේ එහෙනම් ගුරුවරයා දෙන ඒ අවවාදය ඒ ගුරුවරයා දෙන ඒ අපාසය එහෙම නැත්නම් ගුරුවරයා දෙන තරවටුව අනේ මේ තරවටු වඩ වඩා ලැබේවා මාව පිරිසිදු කරත්වා ගුරුවරයා මා නිසා විඩාවටපත් නොවේවා නැවත නැවත මාගේ වැරදි අඩුපාඩුකම් නිවැරදි කර මාව ශක්තිමත් කරත්වා ගුරුවරයා මට rahat වෙනකම්ම මේ විදිහට තරවටු අවවාද වලින් මට සංග්‍රහ කරනු ලබත්වා මේ සංග්‍රහය හැමදාම මට ලැබේවා මම වඩා වඩා යථාර්ථ නිවැරදි වෙලා ಗುಣවලින් පරිපූර්ණ වෙලා රාහත් බෝධියටපත් වෙනකන් මගේ ගුරුවරයා මගෙන් ඈත් නොවේවා කියලා හිතනවා නම් මේ තරවටු වලින් මේ අවවාද අනුශාසනා වලින් අන්න එයා දක්ෂකමක් වඩනවා මට අපාස කරනවා හැමදාම ප්‍රසිද්ධියේ නිඳා කරනවා මගේ දුර්වලකම් මතු කරලා මිනිස් ඉදිරියේ ආත්මගරුත්වයෙන් නැති කරනවා කියලා හිතුවාම දැන් එයා තුල මාන්නය වැඩෙන්නේ නැද්ද එයා තුල උඩඟුකම වැඩෙන්නේ නැද්ද හිතුවක්කාරකම ලැබෙන්නේ නැද්ද? වැළඳෙන්නේ නැද්ද? එහෙනම් එයා තුළ නැති ඒ ගෞරවයක් වැඩෙන්නේ නැද්ද? අන්න මේ විදියට එයා අදක්ෂ වෙනවා ප්‍රමාණිකුල මායයට ආක්‍රමණය වෙනවා නැවත නැවත සසරට යනවා එයා අදක්ෂතාවය පුරුදු කරන අනාර්ය ශ්‍රාවකෙක් එහෙනම් ඇසෙන ශබ්ද වලින් අපි ආර්ය දේ වඩන ශ්‍රාවකයෙක් වෙන්න ඕනේ නේද? එහෙනම් සම්මා වඩන ශ්‍රාවකයෙක් වෙන්න ඕනේ නේද? ක්‍රමක්‍රමයෙන් අපි ආර්ය මාර්ගයේ පළවලට හිමිකම් කියන්නට ඕනේ නේද? එහෙනම් මේ ඇයෙන සෑම શબ્දයක් තුලින්ම අපි අදක්ෂය පුරුදු කළා. ඒක අවංකවම තේරුම් ගන්න හේතුව තාම මාර්ගඵලයක් අපට නැත්තම් අපි මේ ඇයිච්ච දේවල් වලින් සම්මා වඩලා නැහැ. වැඩුවා නම් මේ වෙනකොට සෝතාපට්ටිය එහෙනම් මේ වෙනකොට සෝතාපට්ටි භාවය අපි තුල නැත්තම් ඒ සෝතාපට්ටි භාවය නොලැබුණේ අනාර්ය මාර්ගයේ වඩපු නිසා, අදක්ෂකම වඩපු නිසා. එහෙනම් ඊළඟට අපේ අදක්ෂකම තියෙන්නේ අපේ වචනවල සම්මා වාචාව අපට නැහැ. ජීවිත කාලෙම අපි කතා කරලා තියෙන්නේ මිත්‍යා වාචා රාගික දේවල් කතා කරන්න කැමති තෘෂ්ණාව ඇවිස්සුනාම කාමයේ ඇවිස්සුනාම පැය ගාණක් ඒවා සවන් දෙන්න කතා කරන්න කැමති එහෙනම් මේ වචනවල තිබුණේ අදක්ෂකම නේද සම්මාවට අදක්ෂකමං ඉපදීමට දක්ෂකමං දුකට දක්ෂකම එහෙනම් තථාගතයන් වහන්සේ දුකට වේදානන් වහන්සේ උන්වහන්සේ අපේ දුකට වේදකම් කළ 84000ක් බේසජ්‍ය දේශනා කරලා ඒ බේසජ්‍ය වලින් අපේ දුක නිවා ගන්න අපි දක්ෂ වුන්නේ ඒ දුකට වේදානන් වන තථාගතයන් වහන්සේගෙන් අපි ප්‍රතිකාර ලැබුවේ නැහැ ලෝභයට ප්‍රතිකාර ලැබුවේ නැහැ ද්වේෂයට ප්‍රතිකාර ලැබුවේ නැහැ මෝහයට වෛරයට ප්‍රතිකාර ලැබුවේ නැහැ තණ්හාවට තෘෂ්ණාවට රාගයට ප්‍රතිකාර ලැබුවේ නැහැ තථාගතයන් වහන්සේ වහන්සේ ඒ මහා වේදානන් වහන්සේ උන්වහන්සේ අපට දුකට වෙදකම් කළා 84000ක් අපට බේසජ්‍ය දේශනා කළා මේ සෑම කෙලෙසයක් කියන මේ ලෙඩ රෝග වලින් අපට නිදහස් වෙන්න සබ්බේ පුතජනා උම්මත්තකා කියලා කියන්නේ පුතජන හැමෝම රෝගාතුර නේද අපි හැමෝටම අසනීපයක් තියෙනවා මොකද්ද ලෝභ දේශ මොහ පිනවන අසනීපය කෙලෙස් එක්ක නැවත නැවත ඉපදිලා ජාති ජරා භව එක්ක දුක් විඳින අසනීපය අපට තියෙනවා මම ලෝභයෙන් අසනීප වෙලා මම ద్వේෂයෙන් අසනීප වෙලා මම රාගයෙන් අසනීප වෙලා මෝහයෙන් අසනීප වෙලා මම හැමදාම ලෙඩ රෝග ගණනාවකට ඉමිකම් තියෙන ඔත්පල වෙච්ච රෝගී කියලා තම තමන්ට වැටහෙන්නේ නැද්ද? පේනකොට රාගය පේනවනම් මම ලෙඩෙක් කියලා දැනෙන්නේ නැද්ද? දකින්නකොට ద్వේෂය අට ගන්නවනම් මම උම්මත්තක වෙච්ච රෝගියෙක් කියලා Tamanට දැනෙන්නේ නැද්ද? Taman ලෙඩා කියලා Tamanට දැනෙන්නේ නැත්නම් මොනතරම් මාන්නයෙන් උම්මත් එක්කෙක් වෙලාද? එහෙනම් මම මානසික ලෙඩෙක්. මගේ අඩුපාඩු තේරෙන්නේ මගේ මාන්නය මට වැටහෙන්නේ කිසිම ගුණයක් වැඩිලා නැහැ. හැමදේම වැඩිලා මාර්ගඵලයක ඉන්නවයි කියලා උම්මත්තක ස්වභාවය Tamanට තේරෙන්නේ නැද්ද? සම්මා සම්බුද්ධ ඒ දුකට වේදානන් වහන්සේගෙන් අපි දැන් ප්‍රතිකාර ලබන්නට ඕනේ. අපේ ලෝභ දේශ මොහ රාග වෛර වලට ප්‍රතිකාර ලබන්නට ඕනේ සාරා සංක කල්ප ලක්ෂයක් උන්වහන්සේ පාරමී වලින් මේ වෙදකම පුරුදු කළා ලෝභයට අපි කොහොමද ප්‍රතිකාර කරන්නේ ද්වේෂයට ප්‍රතිකාර කරන්නේ කොහොමද රාගය උදුරලා විසි කරන්නේ කොහොමද කියලා ඒ සම්මා සම්බුද්ධ බෝධිසතාණන් වහන්සේ හැමදාම වෙදකම පුරුදු කළා පාරමී කියන නමින් උන්වහන්සේ මේ වෙදකම ඉගෙනගෙන තථාගත සම්මා සම්බුද්ධත්වයට පත් කරනාම උන්වහන්සේ සේරම කෙලෙස් වලට වෙදකම් කරනවා. උන්වහන්සේ ශ්‍රී සද්ධර්මයේ වශයෙන් ප්‍රතිකාරය දේශනා කළා. එහෙනම් අපි අදක්ෂ වුණා මේ ප්‍රතිකාර ලබාගෙන මේ සියලුම කෙලෙස් වලින් අපි සනීප වෙලා හරියත් බෝධියෙන් නිරෝගී වෙන්න. එහෙනම් අපි තාම නිරෝගී වෙලා නැහැ. අපි තාම රෝගාතුරව අදක්ෂ වෙලා ඉන්නවා. එහෙනම් සම්මා වාචාව කියන දක්ෂකම වඩන්න අපේ වචනවල තියෙන දෙතිස් කතා අයින් කරන්න අපේ වචනවලින් පැවැත්මක් තියෙනවා නම් නිවනට ගැලපෙන්නේ නැති එකක් තියෙනවා නම් ඒ අදක්ෂකම් හැම දෙයක්ම දක්ෂ කරන්න භාග්‍යතුන් වහන්සේගේ සරණ යන්න මෙච්චර කාලයක් අපි වල්බිය වුණා ඇති දැන් ඉඳලා තථාගතයන් වහන්සේගේ ශ්‍රද්ධාව කියන බීජය වපුරන්න උන්වහන්සේගේ සද්ධර්මය කියන බීජය වපුරන්න උන්වහන්සේගේ කමඨාන් කියන බීජය වපුරන්න හොඳට අස්වද්දන්න සෝවාන් කියන ඵලය නෙලන්න සකු르දාගාමි කියන අස්වැන්න නෙලන්න අනාගාමි කියන අස්වැන්න නෙලන්න රාහත් කියන ඒ උත්තරීතර අස්වැන්න නෙලන්න මේ විදිහට අපි මේ අස්වැන්න කපනවා නම් අපි වඩා වඩාත් ඵලදායි වෙනවා නම් දැන් අපේ අසනීප සනීප වෙනවා නේද කෙලස් කියන ඒ අසනීප වලට වෙදකම් ලැබෙනවා නේද අපේ කියන අදක්ෂකම් ක්‍රමානුකූලව දක්ෂකම් බවට පත් වෙනවා නේද එහෙනම් මේ විදිහට අපි සෑම මොහොත මොහොතක් තුළම දක්ෂ වෙන්නට ඕනේ අපේ කෙලෙස් නිරෝධ කරන්න තවත් අදක්ෂකමක් තියෙනවා අපේ චරිතවල අපේ ඇසිරීම වල මොනතරම් අනාර්ය දේවල් තියෙනවද මගේ උපසම්පදාවට මාන්නියෙන් ඇසිරෙන අවස්ථා නැද්ද මගේ ඒ වැඩිහිටි භාවයට මම උම්මත් එක්ක වලා උඩුගුකමෙන් ඇසිරෙන අවස්ථා නැද්ද මගේ සෝතාපට්ටි ඵලයට මම ආහංකාරයෙන් උඩඟුවෙන් ඇසිරෙන ඒ අදක්ෂකම මන් තුල නැද්ද මගේ සකු르දාගාමි ඵලයට මම ගෞරව තීන්දුවක් දීලා උම්මත එක්ක වාගේ ඇසිරෙන අවස්ථා නැද්ද? එහෙනම් මම දන්න සද්ධර්මයට වටිනාකමක් දීලා අනිත් අය එලා දකින අදක්ෂකම නැද්ද? අනිත් අයට නිඳා කරන අදක්ෂකම නැද්ද? මේ වගේ චරිතයේ අනන්ත අප්‍රමාණ අදක්ෂකම් තියෙනවා. එහෙනම් මේ මාර්ගය යන සෑම කෙනාම තම තමන්ගේ අදක්ෂකම් තේරුම් ගන්නට ඕනේ. භාග්‍යතුන් වහන්සේලා සෑම දෙනාම දේශනා කරන එක ධර්මයක් තමයි මේ දක්ෂකමද වෙන්නට ඕනේ. නිවනට අප්‍රමාදව වැඩ කරන දක්ෂකම තියෙන්නට ඕනේ. සම්මාවෙන් දකින දක්ෂකම තියෙන්න ඕනේ. සම්මාවෙන් ශ්‍රවණය කරන දක්ෂකම තියෙන්නට ඕනේ. සම්මාවෙන් කතා කරන දක්ෂකම තියෙන්නට ඕනේ. සම්මාවෙන් ජීවත් වෙන ඒ චර්යාවේ දක්ෂකම තියෙන්නට ඕනේ. එහෙනම් අපේ සිතුවිලි වල මොනතරම් ලෝභ දේශ මොහ රාග වෛර තියෙනවද? කෙලෙස් සංගාගෙන නැවාගේ රඟපාන්නේ නැද්ද? එහෙනම් පරචිත්තයේ තියෙන කෙනෙක්ට මේ තරංගවල තියෙන අඩුපාඩු දකින්න පුළුවන් කෙනෙක් ඉදිරියේ කිසිම කෙනෙකුට සංගවන්න බෑ. මව් කුසේ ඇතුලේ ඉන්නකොට එයා හිතපු දේවල් තියා දන්නවනම් මේ තප්පරේ සංගවාගෙන ඉන්න දේ දන්නවනම් අවංක වෙලා නියතමානි වෙලා කීකරු වෙලා විවෘත වෙලා හැම අඩුවක්ම කියලා මේ මේ අඩු තියෙනවා මට අදාගන්න උදව් කරන ස්වාමිනී කියලා වෙලා ඒ ගුරුවරයාගෙන් කමටහන් අරගෙන ඒ අඩුපාඩු නිරෝධ කරගෙන රාත්බෝධියෙන් පිරිණිවන් පාණ්ඩ දක්ෂ වෙන්නට ඕනේ නේද? එහෙනම් මේ හැම දෙයක්ම දකින්වයි කියලා දැනගෙන තමන්ගේ කෙලෙස් සංගවාගෙන තවත් උඩඟුකමක් මාන්නයක් ආංකාරයක් හිතුවක්කාරකමක් නඩත්තු කරනවා නම් සිටිවිලි වලින් මොනතරම් එයා අදක්ෂද? අදක්ෂ තරංගේ එයා පළවෙනියා වෙලා නේද? එහෙනම් එයා අදක්ෂකමෙන් එයා ලෝකඩ පදක්කම කරගෙන රම්පදක්කම කරගෙන ඒ රම්පදක්කම් අල්ලලා විසි නැති කරලා දාන්න ලෝකඩ පදක් පොලේ ගන්න අද ඉඳලා එහෙම අදක්ෂ වෙන්න එපා අද ඉඳලා මාන්නයට අදක්ෂ වෙන්න එපා අද ඉඳලා ිතුවක්කාරකමට උඩඟුකමට අදක්ෂ වෙන්න එපා මේ තප්පරේ ඉඳලා නියතමානිකමට දක්ෂ වෙන්න මේ මොහොතේ ඉඳලා නිවන වඩනවා කියන සම්මා සතියට දක්ෂ වෙන්න මේ මොහොතේ ඉඳලා කීකරුකමට දක්ෂ වෙන්න මේ මොහොතේ ඉඳලා අවංකකමට දක්ෂ වෙන්න මේ මොහොතේ ඉඳලා මෘදුකමට දක්ෂ වෙන්න මේ මොහොත කොටෙන්දලා යටහත් පහත්කමට දක්ෂ වෙන්න මේ විදිහට සම්මා දක්ෂකම පුරුදු කරන්න සම්මා සතියේ ඒ දක්ෂකම වඩන්නට ඕනේ එහෙනම් මේ ආකාරයට මේ සම්මාව කියලා කියන දක්ෂකම අපේ ජීවිතවල අපි වඩනවා නම් මේ මොහොතේ ඉඳලා මේ සක්කෝ කියන ගුණය අපි කමඨාන කරගෙන වඩනවා නම් ඒකාන්ත වශයෙන්ම අපි මේ භවයේ rahat වෙනවා අපේ මේ ඉපදිලා ඉන්න භවය අවසාන භවයේ බවට පත් වෙනවා එහෙනම් තපස්වරු මෙච්චර කාලයක් සෝවාන් නොවුනේ මොකද්ද? සම්මාහට වැටුනේ නැත්තේ මොකද්ද කියලා බලනකොට නිවන් දකින්න දක්ෂකම නැහැ. තීන මිද්දය විද්‍යාව කරන්න දක්ෂ නැහැ. අවංකවම වැරද්ද තේරුම් අරගෙන නියතමානි වෙලා අවංක වෙලා ඒක අදාගන්න දක්ෂ උන්නේ. එහෙනම් මේ අදක්ෂකම් හැම දෙයක්ම දක්ෂ කරන්න මේ මොහොතේ ඉඳලා මේ හැම අඩුවක්ම නිවැරදි කරන්න අද ඉඳලා භාග්‍යතුන් වහන්සේගේ සරණ යන්න සාරාස අසංක කල්ප ලක්ෂය පාරමී පුරලා දේශනා කරපේ ශ්‍රී සද්ධර්මයේ සරණ යන්න මේ දක්වා රාත් වෙලා මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගෙන දේශනා කරන ඒ ආර්ය ශ්‍රාවකයන්ගේ සරණ යන්න එහෙනම් මේ මොහොතේ ඉඳලා මම තිසරණ සරණ යන කෙනෙක් මේ මොහොතේ ආර්ය මාර්ගයේ යන කෙනෙක් මේ මොහොතේ ඉඳලා දක්ෂකම වඩන ආර්ය කෙනෙක් ඒ සංකල්පයට පැමිණෙන්න මේ මොහොතේ ඉඳලා අවංක වෙන්න ඇසින් අදක්ෂ වෙන්න එපා කනෙන් අදක්ෂ වෙන්න එපා එපා. වචන වලින් අදක්ෂ වෙන්න එපා. චර්යාවෙන් අදක්ෂ වෙන්න එපා. සිතුවිලි වලින් අදක්ෂ වෙන්න එපා. මේ මොහොතේ ඉඳලා දක්ෂ වෙන්න සම්මාවෙන් දකින්න. මේ මොහොතේ ඉඳලා දක්ෂ වෙන්න සම්මාවෙන් අසන්න. මේ මොහොතේ ඉඳලා දක්ෂ වෙන්න සම්මාවෙන් කතා කරන්න. මේ මොහොතේ ඉඳලා දක්ෂ වෙන්න සම්මාවෙන් ජීවත් වෙන්න. මේ මොහොතේ ඉඳලා දක්ෂ වෙන්න සම්මා සතියෙන් ඉතන්න අන්න මේ කමඨාන වඩනවා මේ විදියට ජීවත් වෙනවා සෑම මොහොතක් ගානේ අපගේ ජීවිතය මේ දක්ෂකමෙන් පරිපූර්ණත්වයට වෙනවා ඒකාන්ත වශයෙන්ම රාත් වෙනවා ඒකාන්ත වශයෙන්ම ඉපදීම නවතනවා මේක තමයි අපි ඉපදිච්ච අවසාන භවය ගෞතම තථාගතයන් වහන්සේට පින් සිද්ධ වෙන්න ඒ මාබෝසතාණන් වහන්සේගේ සාරාසංක කල්ප ලක්ෂයක පාරමිතාවට පින් සිද්ධ වෙන්න මේ බුද්ධ ශාසනය වන්නේ මේ ආයුස්කල්පේ රාත්‍රලා පිරිනිවන් පාන්න අපට සුදුසුකම් ලැබෙනවා. එහෙනම් මේ මොහොතේ ඉඳලා පිරිනිවන් පාන්න කුමක් කළ යුතුද? ඒ දේ කරන්න. මේ මොහොතේ ඉඳලා රාත් වෙන්න කුමක් කළ යුතුද? ඒ දේ කරන්න. ඒකට දක්ෂකම වඩන්න. දක්ෂකම තප්පරෙන් තප්පරයට පුරුදු කරන්න. හැම මොහොතක් ගානේ ආයතන ආයතුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් මේ දක්ෂකම වඩලා හැම කෙලෙසයක්ම නිරෝධ කරලා හැම අදක්ෂකමටම ඒ අදක්ෂකමේ මාර්යාට පාර දීලා හැමතැනම මාර්යා පරාජය කරලා ආර්ය ශ්‍රාවකයේ කෙනෙක් ඔප්පු කරන්න හැමතැනම මාර්ගඵල වලට ගැළපෙන විදියට දකින්න ගැළපෙන විදියට කතා කරන්න ගැළපෙන විදියට ජීවත් වෙන්න ගැළපෙන විදියට සිතන්න මෙන්න මේ කමඨාන වඩලා පුරුදු පුහුණු කරලා ඒකාන්ත වශයෙන්ම රාත් වෙලා පිරිණිවන් පාන්න මේ ධර්ම දේශනාව කමඨාන මේ තුලින් ලබාගත් දැනුම අවබෝධය රාත් වෙලා පිරිණිවන් පාන්න මේ ආයුෂ් කල්පය රාතන් වහන්සේ බවට පත් කරන ඒ වටිනාම ආයුෂ් කල්පය බවට පත් වේවා මේ ලබාපු මිනිසත් භවය මේ කමඨාන තුලින් ධර්ම දේශනාව තුලින් වර්ණවත් වේවා අලංකාර වේවා ආලෝකමත් වේවා මේ කමඨාන ධර්ම දේශනාව අවබෝධය රාත් වෙලා පිරිනිවන් පාන්න ඒකාන්ත වශයෙන්ම අපට උපකාරක වේවා කියලා සාදුකාරද සියලු දෙනාටම තෙරුවන් සරණයි